අරියකාන්ත සීලය දස කුසල සීලය මේ මේ වායේ ධර්මානු ධර්ම ප්‍රතිපදාවද හොයන්න අමාරු මේ කියන එක. මේ එසේනම් අපි දස කුසල සීලය හුරු නොකර අෂ්ටාංග සීලය හුරු කිරීමේ අරමුණ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා මේ කියන්නේ. දැන් මේක හොඳට දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. මේ දස කුසල සීලය කියලා කියන වචනයක් තියෙනවා. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරසාවාච සම්පාප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන එකයි මේ කිව්ව දස අකුසලයේ කිව්වේ. ඕකෙන් වෙන්නීමයි දස කුසලයේ. දැන් මේකේ වෙන්වීමටයි බලාපොරොත්තු වෙනකොට අපි පුරුදු කරගත කැත පුරුදු ටිකක් තියෙනවා නම් එහෙම. අපිට ලොකු අඩුපාඩුවක් එනවා පුරුදු කරගත කැත පුරුද්ද මේ දස කුසලයේ වඩා ගැනීමට බාධා වෙන්නේ. අපි හිතනවා දස කුසල සීලිය හදාගත්තා නම් හරිනේ කියලා. දස කුසල සීලිය හදා ගැනීමට ඉස්සෙල්ලා පුරුදු කරගන්න වෙනවා තමන්ගේ තියෙන දුස්චරිත පුරුදු ඉක්මනින් නැති කරගන්න ගැළපෙන ක්‍රමයක්. යම් කිසි පුරුද්දක් තියෙන දස කුසලයේ වඩණ්ඩයි රැහැත්ති වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ප්‍රාණ යම් කිසි කෙනෙකුට සතුන් මැරීම විහිළුවට විනෝදයට කරන තරමට වැටිනා වූ ඒක නිකන් විහිළු වැඩක් විනෝද වැඩක් වෙන කට්ටිය කාට හරි හිංසා කරලා hina වෙන සන්තෝෂ වෙන කට්ටිය. දැන් මෙහෙම පිරිසක් විසින් හදා ගන්නවා ඒ වගේ මානසිකත්වයක්. ඒ වගේ කීප දෙනෙක් හම්බුනහම කාට හරි කොලොප්පම් කරලා සතුන්ට ගහලා හිංගි හිංසා කරලා උන් කෑ ගහනකොට දඟලනකොට උන්ට රිදෙනකොට ලොකු ආස්වාදයක් විඳිනවා. දැන් ඔක අදා දකින්න තියෙන දෙයක්. ඔය පාරේ බල්ලෙක් එහෙම යනකොට පොඩි ළමයිට හුරු වෙලා තියෙනවා. ගත ගල් කැටයක් ගැහුවා. ඌ කාටවත් කරදර කරලා නෙවෙයි යන්නේ. ඒ වුණාට ඌ කෑ ගහලා යනවා හන්ද ආසයි. hina වෙනවා. එතකොට ඔය පැනලා ඌට ගල් පාරේ වැදුනවා. ඒක අර රිදෙනකොට ළමයා hina වෙනවා. අල්ලපු ගෙදර මිනිස්සයාට මොකහරි විපතක් වෙනවා දැක්කහම අනික් ගෙදරලා hina වෙලා අරුන්න හොඳ වැඩේ උනේ. දැන් මේ වෙලා තියෙන පුරුදු. දැන් මෙන්න මේ වගේ තියෙනවා යම් යම් ආකාරයෙන් පුද්ගලයන්ට තිබෙන හුරු පුරුදු ගති. අනුගේ කාගේ හරි කමක් නැහැ මොනවා හරි තිබුණොත් ඒව කඩා වඩා ගන්න හුරු පුරුද්දක් තියෙනවා. මෙන්න මේවා මේ චරිතයේ දෝෂය කරගෙන ඉන්න පුද්ගලයෝ. මේවා සහ වලින් අහක් කරන්න ඉතිෙල්ලා ඔය පුරුදු ටික අයින් කරගන්න ඕනේ ඉතිෙල්ලා. පුරුදු අයින් කරන්න නම් අපි හික්මවන්න වෙනවා ක්‍රමයක්. දැන් බුදුරජාණන් වහන්සේ මේකට උපමා ක්‍රමයක් පෙන්නනවා. භික්ෂුන් වහන්සේ නමක් හික්මෝන හැටි වෙන්නඳ ගියාම අස්සය හික්මෝන ක්‍රමයක් ගැන පෙන්නවා. අස්සය හුරු කරගන්න හැටි. ඒ අස්සය එකපාර හුරු කරගන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? උඩ ඉස්සලා කට කලියාවක් දානවා. දාලා හිටන් ඌ එක්තරා මට්ටමකට පාලනය කරන ක්‍රමයකට ඌගේ අතපය වලට වාන්ති වලලු දාලා මේ විදිහට හදා ගන්නවා. මොකද හේතුව ඒක නැත්නම් මිනිස්සු දැක්කහම කුළුයි. පයින් ගහනවා. නොඒක ආකාරයෙන් කරදර කරනවා. ඒ වගේ දේවල් කරන්න බැරි වෙන විදිහට. එහෙම කාලයක් තියලා හිටන් මිනිස්සු ගිහින් ඉතින් කෙනෙක් ළඟට ගිහිලා අත ගන්නවා. අස්ත ධම්ම සාර්ථියෙන් අසුම් හතුරවන පුද්දලයා තමයි ඒවා කරන්නේ. එතකොට ටිකක් ටික අර කුළු ගතිය ඇරිලා ඌ එක්තරා මට්ටමට හික්මෙනවා. ඒ හික්මුණට පස්සේ ඌට ඊළඟ හරම පියවරක් කියා දෙනවා. ඒක අර විශේෂේව නෙවෙයි. ඒ මට්ටමෙන් ඌ ගන්න පුළුවන් ක්‍රමවේද. මෙන්න මේ ක්‍රමයට හදා ගන්නවා. හදාගෙන හදාගෙන හුරු වුණාට පස්සේ ඒකකින් ආයතරයක් අමුතු දෙයක් හුරු කරන්න දෙයක් නැහැ. හුරු පුරුදු වුණාට පස්සේ බොහොම කීකරු. ඊට පස්සේ ඒකන වැඩ කටයුතු කරගන්න ලේසියි. දැන් මේ කවුරුත් දැකලා තියෙනවා මං හිතන්නේ මේ කාලෙ මැද්ද බොහොම අඩුයි දකින්න. මේ හරක් බඳිනවා ගොන් කරත්ත වල අපි කොන්නු බැඳගෙන කියන බර කරත්ත කියලා එහෙම අපි දන්නවා. හරක් තියෙනවා දැකලා දැන් බොහොම අඩුයි දකින්න. ඔය බර කරත්ත වල බොල්ලතු එහෙම බැඳගෙන අරගෙන යනවා මිනිස්සු. ඉස්සර විරෙන්දු. යනකොට හරක් දෙන්නෙක් එහෙම බැඳගෙන ඕකේ යන්නේ. ඉතින් උන් කිසි ගාණක් නෑ අර මනුස්සයත් එහෙ බුදියාගෙන වාගේ ඉන්නවා හරක් ගාන්ට යනවා. හැබැයි ඔය හරක උපන් කාලේ නම් ඔහොම හුරු වුණේ නැහැ. ඒක හුරු කරලා ඒ තියෙන්නේ. ඒකට තියෙනවා රේස් කරත්තේ කියලා පොඩි කරත්තයක් එහෙම. හරක් හුරු කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. නිකන් හුරු කරන්න තියා කිට්ටු වෙන්න බෑ නාහේ විදිනවා ඉස්සෙල්ලා. නාහිර දානවා නාස්ලනුවා. ඌට හිතු හිතු වෙරෙන්න නටන්න බැරි වෙන්නේ. ඊට පස්සේ ඒක අල්ලා හිර කරලා හිටන් ඒකෙන් හදාගෙන මූ බොහොම අමාරුවෙන් අර පුංචි කරත්තේ බැඳ ගන්න. ඌට ඒක හුරු නැහැ. ඊට පස්සේ මේක ගෙනිල්ලා එහාට දුවලා මෙහාට දුවලා හුරු කරනවා. ක්‍රමක්‍රමයෙන් මේකට කලත්තේට බෙල්ලට මේ රෝද බෝල්ලිය කියලා කියන්නේ ඒකට. ඒක බෙල්ලට හිටපුවාම බෙල්ල කැක්කුම නැතුව එතන හරියට කර තද වෙලා හැදිලා හැම තද වෙලා ඊට පස්සේ ඌ එකට හුරු වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය දෙයක් හැටියට ඌ ඒක ලස්සනට නිදහසේ කළ හැකි. ඕමම හුරු කරගත් එක තමයි කලතේ මැදලා යන්තම්ජක් කියනකොට ඌ යන අපූර්වට ගමන. නවතින්න ඕන තරම් නවතිනවා. කලත්තේ පෙරලන්නේත් නැහැ. හැබැයි හුරු කරපු නිසා එහෙම කරගත්තා. මෙන්න මේ වගේ ප්‍රඥාවෙන් දස අකුසලයේ ධර්ම දැනින අහකලන එකයි නියම ක්‍රමී. හැබැයි පුද්ගලයා කොයිතරම් දුරට අද දුස්චරිත වෙලා තියනවාද කියනවා නම් ඒ කියන தත්ත්වෙටපත් වෙන්න හුඟක් හුරු කරන්න එනවා দমনය කරලා. ওই দমনය කරලා හුරු කරගන්න එක ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඕලාරික කරජකය দমনය කරන්න කියනවා. ඒ කියන්නේ මේ මස්ලේකය පුරුදු කරලා තියෙන විවිධාකාර ආස්වාදයන් පස්සේ දුවලා ඕන දුච්චරිතයකින් තමන්ගේ ආස්වාද ලබාගෙන භුක්තියට. ඒක නිසා මේ ඇසකන දිවනාසය ශරීරය ඉස්සෙල්ලා দমনය කරන්න ඕන. මේ দমনය කරන්න නීති මාලාවක් ඕනේ සුචරිත නීති මාලාව. ඔන්නෝගේ පළවෙනිම නීති මාලාව තමයි පංච දුච්චරිතයෙන් වෙන් කරන නීති මාලාව. ඒක නිවන් දකින්න එක නෙමෙයි කිව්වට නිවන් දකින්න ඉස්සෙල්ලා පිළිටවන්නේ හසුරවන්නේ ඕවෙන් තමයි. ඊට පස්සේ ඊළඟ මට්ටමක් තියෙනවා. දැන් කෑම කන බොන ආදී දේවල් වලින් අපිට පුරුද්දක් තියෙනවා ඕනම දෙනක. කුස්සියට උයන්ට ගිහිලා බලනකොට මොකද කරන්නේ? ඔය පොඩි ළමයින්ටත් හොඳට පුරුදු යෝග. රවුමක් යන ගාම අර පොල් ටික ගාලා තියෙන පොල් මැටි කෝප්පයක් තියෙනවා ටක් ගාලා ගත්ත කටේ අහුරක් දාගත්ත කනවා. දැන් හදිසියෙ මේ 10ට උයන්නේ පුතේ අද එන අත ගහන්න එපා කියනවා. හා හා කියලා ආපු ගාම කටේ දාලා ආ කියනවා. කාලා ඉවරයි. උඹලකට කැලලා කරන් ලියනවා ලියනකොට ටිකක් ඒකෙන් කාලා පොල් ටික කාලා ලුණු ගෙඩියක් කාලා යනවා. ඔය පුරුදු. දැන් මේ වගේ තියෙන පුරුදු මිනිහෙකුට කියනවා රස තෘෂ්ණාවත් අරින්න කියලා. ඊට ඉස්සෙලා කියන්නේ නැහැ ඔය කරන දුස්චරිතය අත්හැරලා හිටපන් බලහත්කාරයෙන් හරි. මොකද ඒවා හුරු වෙලා තියෙනකොට පුරුදු වෙලා තියෙනකොට අර සියුම් තැනට ගන්න බෑ එකපාර. ඒ නිසා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන සිහි බුද්ධියෙන් තේරුම් අරගෙන මේ ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාරයෙන් කයින් කෙරෙන්නා වූ අකුසල් මේවා වැරදි කියලා තේරුම් අරගෙන මේක වහාම එනකොටම හිත එනකොටම නතර කරලා මං කියලා හුරු කරන්න එකපාර බෑ මිල්ල කරගන්න මට්ටමක් ඉස්සෙල්ලා හදන්න ඕනේ මෙන්න මේ නිසා තමයි භික්ෂූන් වහන්සේලාට ඉස්සෙල්ලා දස සීලයේ සාමනීර දස සීලය කියලා හැක හික්මවන්නේ එහෙම හික්මුණාට පස්සේ තමයි ඒ කියන කෙනුම පැත්තකින් තියලා හිතෙන් කයින් වචනේ යම්කිසි වරදක් වෙන වෙලාවට මේක දැනගෙන ඒක අත්හැරගන්න හුරු වෙන්න කියලා ක්‍රමයක් කියලා දෙනවා. ඒවා ගිහි වතේ ඉන්න අය එතෙන්ට හුරු කරලා නැහැ බොහොම අමාරුවෙන් ඉන්නේ. නිසා ඒ කට්ටියට හික්මවා ගන්න ඕනේ ඉස්සෙල්ලාම සුචරිතයෙන් හික්මවා ගන්න එකට පංච දුචරිතයෙන් වෙන ක්‍රමයකින් අනුගමනය කරන ගමන් තවදුරට දෙනවා අෂ්ටාංග සීලය කියලා ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුලින් ඔහු හික්මවන ක්‍රමයක් තියෙනවා. අර විකාල භෝජනා වේරමණී කියලා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ දුන්නාමත් මොකද වෙන්නේ? අර කෑදරකම නැතකරන්න ඒක විශේෂ ආධාරයක් වෙනවා. එකපාර ගන්න බෑ. ඉතින්ලා පංච දුස්චරිතය අහ කරලා ඒ වගේම ක්‍රමක්‍රමයෙන් හුරු කරලා ගත්තාම අර කියන ඒවෙන් එකින් එකට සිහි බුද්ධිය නැතුවම ඒක කොටසක් අරගන්නවා. අරන් හිටම අදිෂ්ඨාන කරගන්න මෙන්න මේ වරද මං කරන්නේ. මෙන්න මේක ගැළපෙන්නේ නැති එකක්. හැබැයි ඒකත් එක්කලා හුරු වෙනකොට විශාල මානසික හුරුවක් ලබනවා. ඊට පස්සේ සතිය පිහිටව ගන්න හරි ලේසි. ඊට පස්සේ පුළුවන් හිතවිල්ලට එනකොටම සත්ව හිංසා ගතියක්. මේක නොකල යුත්තක්. මේක ප්‍රාණඝාතයටයි තියෙන්නේ. යන්තම් හරි අනුසතු දෙයක් මොනවා හෝ හොරමර වංචාවක් කරන අදහසක් ටිකක් හරි ආවලා මේක අදත් ආදායන්ටයි තියෙන නොකර යුතු දෙයක් ඒ මොහොතකින් සතිය පිටවලා අදහස මත කරලා දෙනවා මේක ගැළපෙන්නේ නැති ඒ වගේම නීච කාමයක් නොකල යුතු දෙයක් මිත්‍යාචාරය පාලනය කරගත්ත මනසට ඊ අදහස ගන්න හරි ලේසි මෙන්න මේ විදිහට අවශ්‍ය කරන ගැටයුතු ගන්නකොට තමයි ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ අර පංච නීවරණයන්ගෙන් දුරු වෙන්නේ. පංච නීවරණයන්ගෙන් දුරු කරගන්න ප්‍රයෝග සම්පත්තියෙන් කරගන්නවා විදියට. එහෙම හදාගත්තට පස්සේ පුළුවන්කම ලැබෙනවා සතිය පිහිටෝලා. තමන් කරන කියන හිතන මොහොතක් ගන්න සිහියෙන් ඉන්නකොට, සිහියෙන් කටයුතු කරනකොට දස අකුසලයටපත් වෙන්නේ නැති වෙන්න කටයුතු කරගැනීමේ හැකියාව ලබන. මෙන්න මෙතෙන්ටපත් වුණාට පස්සේ තමයි ආර්ය සීලය හම්බ වෙන්නේ. යන්තරමක් මේ මාත්‍රයෙන් හරි වැඩුණා නම් ඒ මට්ටමට ඔහු ආර්ය සීලයක පිහිටනවා. ආරශීලයක පිහිටවන්න අවශ්‍ය කරන්නා වූ මූලික පසුතලයේ තමයි අර විදියට හුරු කරගන්නේ අර වතක් හැකලා. නිසා වත නරක නෑ සීලයට ඔබ නිසිරේ වෙනවා නරක දෙයක් නන් නෙවෙයි. දැන් සමහර අය අහනවා ඉතින් මොකද වත හැකලා නිවන් දකින්න පුළුවන්ද කියලා. නෑ නිවන් දකින්න එක වෙනම දෙයක්. උපනිසිරේ තව දෙයක්. මේක තමන්ම තේරුම් ගන්න ඕනේ. සතුන් නොමරා ඉන්නවා නම් නිවන් දකින්න බාධාවක් නෙවෙයි. නමුත් අපි ගණන් ගන්න තුව අපේ මනස නිදැල්ලේ ඇරලා සත්තුන්ට හිංගි හිංසා කරන්න පුරුදු වෙච්ච මානසිකත්වය එහෙම වෙයි දෙන්න ඇරියොත් එහෙම නිවන් දකින්න ඉස්සෙල්ලා අපිට වෙන්නේ අපාගත වෙන්න මග අපාදා ගන්න. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා দমনය කළ යුත්තේ দমনය කරන්න ඕනේ. සමනය කළ යුත්තේ සමනය කරන්න ඕනේ. ඒ නිසා වෙන ඕලාරික රජකය නැමැති ආත්මභාවයේ দমনය කරගන්න. රූපී මනෝමය ආත්මභාවයේ සමනය කරන්නේ අරූපී සංඥාමය ආත්මභාවී පිරිණිවන කරා යන ක්‍රමයක් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමය හරියට අනුගමනය කළොත් අවසානයේ දක්වා ක්‍රමානුකූලව ගිය හැකියි. ඉතින් ඔක දකින්න ඕනේ ඒ නිසයි මේ නීතිමාලාවක වටිනාකමක් තියෙන්නේ.